ලෝක ජීවත් වෙනකොට මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න ගැටලු විවිධ ස්වරූපයෙන් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ දේවල් හැමුවේ මිනිස්සු ගොඩක් වෙලාවට කම්පාවන්ටපත් වෙනවා. තමන්ගේ ජීවිතයේ නොඑක් ආකාරයන්ගෙන් පසුබෑම් වලට ලක් වෙනවා. ඉතින් මේ සෑම සියලු දෙයකටම ඒ කියන්නේ දුක්ඛ දෝමනස්ස කියන මේ සියලුම දේවල් වලට පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල දේශනා කරලා තියෙනවා. ඔය දුක්ඛ දෝමනස්ස කියන දෙකෙන් මිදෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. කවදාවත් ලෞකික කිසිම දෙයකින් දුකක් ඇති වෙනකොට පීඩාවක් ඇති වෙනකොට හිතට දුම්නසක් දැනෙනකොට ඒ කිසිම දෙයක් සංතරපණය කරන්නට ඒ කිසිම දෙයක් නැති කරන්නට ධනයට බලයට කීර්තියට හැකියාවකට වෙන යම් දෙයකට හැකියාවක් ඇත්තේ නැහැ. ඒක නැති කර ගන්නව නම් නැති කර ගන්නට පුළුවන්කම තියෙන්නේ Taman නුවණ මෙහෙවන උතුම් ශේස්ත්‍රයක. Taman Tamanගේ ප්‍රඥාව අරගෙන යන ප්‍රමාණයකට ඒ දුක සංతాපයන් නැතුව මේසොන්ට සතුටින් ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා අපිට දේශනා කළේ ඒ දුක් දුම්නස් දුරු කරන්නට හේතු වන උත්තරීතර දර්ශනයක්. ලෝකයා අනුසෝතගාමීව ගමන් කරමින් එකම දිශාවකට නැමිලා එක දිශාවක ඉඳමින් තමයි මේ සියලු දුක් දුම්නස් අනුභව කරන්නේ. හැම වෙලාවකදීම මිනිසුන්ට කායික දුකක් ඇති වුණත් මානසික දුකක් ඇති වුණත් මේ කායික සහ මානසික කියන මේ දුක පැමිණිලා තියෙන තැන හැටියට හැමෝම හඳුනා ගන්න ලබන්නේ බාහිර ලෝකයේ. ලෝකේ තියෙන දෙයක් වෙනස් වෙනකොට ලෝකේ තියෙන දෙයක් විපරිණාමයටපත් වෙනකොට ඒ වගේම ලෝකේ තියෙන දෙයක් Tamanට අවශ්‍ය පරිදි නොපවතිනකොට Tamanගේ ජීවිතයට දුක ගලාගෙන නැහැටි. මේක තමයි ගොඩක් වෙලාවට මිනිස්සු දකින්න පුරුදු වෙන්නේ. හැබැයි මේ දුක අල්ලගෙන මේ මම දුක් විඳිනවා මේ දුක ඇති වෙන්නේ මට කියලා ඒක පුද්ගල භාවයෙන් අරගෙන විඳින දුක පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අවබෝධයක් දකින්නට නැහැ. එනිසා ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණයටපත් වීමේ දුක මේ කියන සෑම දුකක්ම මිනිස්සුන්ට අත්නහැර විඳින්නට සිද්ධ වෙලා තියෙනවා. දුකට සාපේක්ෂව බය කියන එක සෑම තැනකම සෑම මිනිස්සෙකුගේම ජීවිතය තුළ පැතිරලා තියෙනවා. ලෙඩ වෙන්න බයයි, මහලු වෙන්න බයයි, මරණයට පත්වන්නට බයයි. තමන්ට තියෙන දේවල් අහිමි වෙලා යයි කියලා බයයි. එනිසා ඒ දේවල් රැකගෙන ඒ දේවල් පරිස්සමෙන් අරන් තියාගන්නට ආරක්ෂා කරලා ඒ විදිහටම පවත්වා ගන්නට හැමෝම උත්සාහවත් වෙනවා. වෙනස් වෙන ලෝකයේ තුල කවුරුත් හිතන්නේ නැහැ මේ කිසිම දෙයක් Tamanට අවශ්‍ය පරිදි තියාගන්නට බෑ නේද කියලා. හැමෝම හිතන්නේ මේ දේවල් අපිට ඕන විදිහට පවත්වන්නේ කොහොමද කියලා. වෙනතුනේ අපි හරි අසරණ තැනකනේ ජීවත් වෙන්නේ. ඔබට ඇතිවන ඔළුවේ කැක්කමක් ඔබට එක මොහොතකටවත් ඔබ ඔබට වැඩිපුරම ආදරය කරන කෙනත් එක්ක ඒකට බෙදා ගන්න පුළුවන් කමක් නැහැනේ. අපිට ඒක බෙදා ගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම අපේ ජීවිතේ මොන තරම් දේවල් ගොඩනගලා තිබුණත් අපිට මේ දේවල් එක්ක මේ දේවල් හොමාරු කරන්නට පුළුවන්කම තියනවාද? මරණය, ලෙඩවීම, ආයශ ගෙවි යෑම මේ ආදී දේවල් අපිට හොමාරු කරන්නට පුළුවන්කමක් නැත්තේ. ඒ වගේම තව කෙනෙකුගේ හිතක් වෙනස් වෙනකොට ඔබට පුළුවන්කම තියනවද ගිහිල්ලා නේ ඔහොම හිතන්නට එපා කියලා ඒ හිත අතින් අල්ලලා නතර කරන්න එහෙම නැතිනම් ඒක වෙනස් නොවි පවත්වන්නට ඔබට පුළුවන්කම තියනවද නෑ අපිට ඒ පුළුවන්කමක් නැත්තේ නෑ ඒක වෙනස් වුණොත් වෙනස් වෙනවා එතකොට මේ ලෝකයේ තුල ඉන්න මිනිස්සු හැමදාම කොච්චර උත්සාහවත් වුණත් Tamanට ඕන විදිහට මේ ලෝකේ පවත්වා ගන්න කියලා මේ ලෝකේ Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්න බැරුව වෙනස් වෙනකොට මිනිස්සු පීඩා විඳිනවා. මිනිස්සු දුකටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. මෙන්න මේ විදිහට දුක වෙහෙසටපත් වෙන ලෝකයකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ නැමැති මහා ලාභයක් ලබා දුන්නා. මේ ධර්මයේ නැමැති ලාභය ලබාගත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා ජීවිතයේ තියෙන සියලුම දුක් දුම්නස් කෙලවර කරලා දාන්නට. ඒ දුක් දුම්නස් කෙලවර කරලා දාන්නේ දුක ඇති කරගන්න දෝමනස්සේ ඇති කරගන්න පදනම සම්පූර්ණයෙන් ඉවත් කරලා දාලා. ඒක බොහොම ගැඹුරු දාර්ශනික කතාවක්. මිනිස්සු මොන දේ හම්බ කළත් මොන විදිහට ජීවත් වුණත් දුක නැතුව ජීවත් වෙන්න බැරුව දුක කියන දෙයින් සදහටම අත් මිදෙන්නට බැරුව දඟලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොහොමද දුක සහ දෝමනස්ස කියන දෙක නැති කරන්න කියලා. හැබැයි ඒකට තමන් ගොඩාක් දේවල් ලෝකෙ තුල ගොඩනගා ගත යුතු වෙන්නේ නැහැ. මානසිකව ලබන නිදහසක්. ගොඩක් දේවල් එකතු කරගෙන ලබන්නට බැරි මානසික නිදහස. ගොඩක් දේවල් ගොඩ ගහගන්න නැතුව ලබා ගත්තාම ඒ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට දේශනා කළේ මේ මානසික සතුට ඇති කරගන්නේ කොහොමද කියන දේ. නැත්නම් මානසික නිවීම කියන දේ අපි පවත්වා ගන්නෙ කොහොමද කියන එක. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් ප්‍රතිපදාව පිළිබඳව වෙනතුනේ අපි හොඳින් නුවණින් කල්පනා කරන්නට අවශ්‍යයි. නුවණින් සම්මර්ෂණය කරන්නට අවශ්‍යයි. ඒ කාරණාව පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපි දිගින් දිගටම කතා කරගෙන ආවේ ගිරිමානන්ද සූත්‍රයට අදාළව ඒ යෙදුණු දහම් කාරණා පිළිබඳව අනිත්‍ය සංඥාව පිළිබඳව. ඒ අනිත්‍ය සංඥාව පිළිබඳව අපි කතා කරනකොට එතනදී අපි දැක්කා අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අනිත්‍යානුදර්ශනය කියලා කියන්නේ මොකක්ද කියන එක. අනිත්‍යනුව බැලීම කියන දේ. එතකොට අනිත්‍යනුව බලන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මය. ගිරිමානන්ද සූත්‍ර ගිරිමානන්ද හාමුදුරුව අසනීපෙන් ඉන්න වෙලාවේදී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා දැන්වාම බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද තෙරුන් වහන්සේට මේ දස සංඥා පිළිබඳව දේශනා කරලා ගිරිමානන්ද හාමුදුරන්ට මේක ගිහිල්ලා කියන්නට කියලා දේශනා කරනවා. එතකොට අන්න ඒ දේශනාවේ අපිට ලැබෙන පළවෙනි සංඥාව තමයි දස සංඥාවන්ගේ අනිත්‍ය සංඥා කියලා කියන්නේ. එතකොට මේ අනිත්‍ය අනුව බලනකම අනිත්‍ය අනුව ලෝකය හඳුනා ගන්නා කම තමයි මෙතනදී අවිප්‍රේතාර්ථය බවට පත් වෙන්නේ. එතකොට මේ අනිත්‍ය අනුව දකින්නකම අනිත්‍ය අනුව අපි හඳුනගන්නාකම කියනකොට අපි ඒකට අදාළ කරගත්තා මේ කාරණාව පැහැදිලි කරගන්නට යනකොට අනිච්ච සංඥා කියලා සූත්‍රයක්. අනිත්‍ය සංඥා සූත්‍රයේදී අපි මනමින් විග්‍රහ කරගත්තා කොහොමද අපි දෙයක් අනිත්‍ය වශයෙන් දකින්නේ කියලා. එතකොට අපිට පේනුණා රූපේනම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්සත් අංගමෝ මේක රූපයයි කියලා අපිට ඉස්සෙල්ලා හඳුනා ගන්නට සිද්ධ වුණා. ඉති රූපස්ස සමුදයෝ මේ තමයි රූපේ හට ගැනීම කියලා අපිට විනිශ්චය කරන්නට වුණා. ඉති රූපස්ස අත්ංගමෝ මේ තමයි රූපේ තියෙන අත්ංගමය කියලා අපිට විනිශ්චය කරන්නට සිද්ධ වුණා. ඒ වගේම ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ංගමෝ. මේ තමයි වේදනාව. මේ තමයි වේදනාවේ හට ගැනීම. මේ තමයි වේදනාවේ අස්තංගමය. මේ සංඥාව, මේ සංඥාවේ හට ගැනීම මේ සංඥාවේ අස්තංගමය. මේ සංඛාරය මේ සංඛාරයන්ගේ හට ගැනීම මේ සංඛාරයන්ගේ වැය වී යෑම. මේ විඥානයේ මේ විඥානයේ හට ගැනීම මේ විඥානයේ වැය වී යෑම. මේ කාරණා ටික කතා කරනකොට අපි අවසාන ලෙස සාකච්ඡා කළා විඥානය පිළිබඳව. ඉති විඥානං මේ විඥානන ලක්ෂණය දැනගන්නා බව අපි එතනදී තේරුම් ගත්තා. ලෝකයේ පිළිබඳව අපි සැප දුක් ආදී වශයෙන් දැනගන්නා ලක්ෂණය. එතකොට මෙන්න මේ රසය පිළිබඳව ආරම්මන රසය පිළිබඳව යම් කිසි සිතකින් අරමුණු කරමින් දැනගන්නා බවක් තියෙනවා නම් අන්නේ විඥාන කෘත්‍ය තමයි එතනදී විඥානයයි කියලා කියන්නේ. යම්ම තැනක විඥානනයක් තියෙනවා නම් දැනගන්න බවක් තියෙනවා නම් අන්න ඒකට විඥානය කියලා කියනවා. විඥානය තමයි සිතක තියෙන ප්‍රධානම ලක්ෂණය. එනිසා තමයි චිත්තය සහ විඥානය ආදී මේ එකම නම් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සිත කියලා කිව්වත්, චිත්ත කියලා කිව්වත්, මනස කියලා කිව්වත්, මානස කියලා කිව්වත්, මනෝ කියලා කිව්වත්, අධේ කියලා කිව්වත්, පණ්ඩර කියලා කිව්වත් මෙයාගේ ගොඩක් නම් වලින් මේක හැදෙන්නවත් මෙතන තියෙන ලක්ෂණය තමයි විඥාන කියන දේ, විඥානන ලක්ෂණය කියන එක. ඒකට මේ හැම තැනකම එයා ඒ හිතෙන් කරලා තියෙන දේ තමයි මේ දැනගන්නවා කියන ස්වභාවය දැනගන්නවා කියන බව ඇති කරන්නේ. ඒකට දැනගැනීම කියන දේ ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කළා නාම රූප පත්‍ය විඥානං නාම රූප නිසා තමයි විඥානය හටගන්නේ. යම් තැනක නාම රූප ධර්මයෝ හට ගන්නවා නම් නාම රූප ධර්ම හට ගන්න තැනක විඥානය හට ගැනීම සිද්ධ වෙනවා. නාම රූපය නිසා විඥානය. ඒකට ඉති විඥානං කියනකොට අපි පළමුව විඥානය හඳුනාගත්ත දෙවෙනියට විඥානස්ස සමුදයෝ කියනකොට විඥානය හට ගැනීම කියනකොට අපි හඳුනා ගන්නවා නාම රූපය ඇතිකල්ලි තමයි විඥානේ හට ගැනීම වෙන්නේ. ඒ වගේම ඉති විඥානස් අත්ංගමෝ කියනකොට මේ තමයි විඥානයේ අත්ංගමයයි කියනකොට නාම රූපයේ අත්ංගමයට යෑම නැතිනම් නාම රූපයේ Nirodhe විඥාන Nirodhe. එකයි නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියලා කිව්වේ නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය සිද්ධ වෙනවා. යම් තැනක නාමය හෝ රූපය හෝ නිරුද්ධ වේ නම් ඒ ඒ තැන විඥානයාගේ පැවැත්මක් පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ විඥානයේ සෑම කලෙහි නාම රූප ප්‍රත්‍යයෙන් සිටින නිසා එතකොට දැන් නාම රූපය නිසා විඥානයේ පවතිනවා කියනකොට අපිට ජීවිතේ ගොඩක් අවස්ථාවල යෙදෙන විවිධ පරයයන් පිළිබඳව අපිට මෙතනදී කතා කරන්නට පුළුවන් නාම රූප ප්‍රත්‍යයෙන් කොහොමද විඥානය සිද්ධ වෙන්නේ කියලා නාම රූප කියලා කියනකොට අපි හඳුනාගත්ත වේදනා සංඥා සංඛාර කියන්නේ නාම ධර්මතා ටික රූපය රූපය කියන එක එතකොට නාමය සහ රූපය කියලා. එතකොට මෙන්න මේ විදිහට අපේ නාමය නාම ධර්මතා ටික පිළිබඳව හඳුනා ගන්නකොට මේ රූපයත් මේ නාම ධර්මතා ටිකත් නිසා විඥානයේ පැවැත්ම කියන දේ පේනවා. ඒ වගේම පටිච්චසමුප්පාද સિદ્ધාන්තය පිළිබඳව විස්තර කිරීමේදීත් අපිට දකින්න පුළුවන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන ස්වභාවය. එතකොට මෞකසකට විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්නවා කියලා අපි කතා කළා. ඒත එතන සිද්ධ වෙන්නේ නාම රූපය කියන දේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් බවට පත් වීම. පීඨා සිටින්නට තැනක් සකස් කර දීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. රූපය තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරනකොට රූපය අසුරු කරගත් අනිත් නාම ධර්මතා ටික මගින් විඥානයේහි පැවැත්මට එය කර්මන්නේ කළා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදීත් නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය ඇති වෙන්නේ කියලා අපි විශ්ලේෂණය කරගන්නවා. ඒ වගේම ප්‍රවෘත්තිය තුලත් මේ නාම රූපය අසුරු කරගෙන විඥානයේ තියෙනවා. අපි පසුගිය සතියේ මේකට විශේෂයෙන් උපමාවක් සාකච්ඡා කළා. හරියට කොටයක් උඩ හිටගෙන ඉන්න මිනිස්සෙක් මේ කොටේ කැටයම් කරනවා වගේ කියලා. ඒ කියන්නේ යම් කොටයක් උඩ ලී කොටයක් උඩ මිනිස්සෙක් හිටගෙන එයා හිටගෙන ඉන්න ගමන් මේ ලී කොටේට කැටයම් දානවා. ලී කොටේ උපකාරයි අර උඩ හිටගෙන ඉන්න මිනිස්සයාට හිටගෙන ඉන්න. ඒ වගේම මිනිස්සයා උපකාරයි අර Taman හිටගෙන ඉන්න කොටය කැටයම් කිරීම සඳහා. එතකොට අර කොටය මිනිස්සයාටත් මිනිස්සයා කොටයටත් උපකාර වෙලා තියෙනවා අඤ්ඤමඤ්ඤ ස්වභාවයකින් අඤ්ඤමඤ්ඤ කියලා කිව්වේ එකිනෙකට උපකාර වෙලා තියෙනවා කොටය මිනිස්සයාට පිහිටා සිටින්නට ඒ වගේම මිනිස්සයා කොටයට උපකාර වෙලා තියෙනවා කැටයම් කොට එය සකස් කිරීම සඳහා අන්න ඒ විදිහටම තමයි පින්නතුනේ මේ නාම රූප සහ විඥාන කියන එකත් ප්‍රවෘත්ති වශයෙන් පවතින්නේ මේ නාම රූපයේ සකස්ම අනුව විඥාණය කියන දේ සකස් වෙනවා. විඥානයේ සකස්මට අනුව නැවත නාම රූපයන්ගේ සකස් වීම සිද්ධ වෙනවා. ඒකට අපි විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා අපි විඥානං කියලා කියනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයත් නාම රූප ප්‍රත්‍යයෙන් නැවත විඥානය සකස් වෙනවා කියන දේ. එනිසා තමයි කෙනෙකුට ඇතම වෙලාවට කයකට යමක් දීලා ඊට අනුරූපව හිත වෙනස් කරන්නට පුළුවන්කම තියෙන කය අසුරු කරගත්ත රූපේ වෙනස් වීම තුළ ඒ මානසික මට්ටම වෙනස් කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කෙනෙකුට මානසික වශයෙන් වෙනස් වෙනකොට ඒ කෙනාගේ කායික වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. තරහක් ඇති වෙනකොට රාගයක් ඇති වෙනකොට ඒ විඥාණයට නැතිනම් ඒව හිතේ ඇති වෙන ගති ලක්ෂණ නමුත් ඒ විඥාණයට අනුරූපව ඒ කායික ලක්ෂණයන් වෙනස් භාවයටපත් වෙනවා. ඒකට උපකාර වෙන අනෙක් නාම ධර්මතා ටිකක් තියෙනවා. ඒකට කියනවා විඥානයේ අනුෝගිය අනෙකුත් ධර්ම කියලා. එතකොට ඒ ඒ විඥානයත් එක්ක උපදින අනෙකුත් ඒ ධර්ම කියන ටිකක් රූපයක් නිසා ඒ නාම ධර්මතා සහ රූපේ නිසා විඥානය කියන දේ පවත්තරලා තියෙනවා විඥානයේ නිසා නාම රූපේ පැවසිලා තියෙනවා හරියට කොටේ උඩ ඉන්න මිනිස්සයා කොටේ කැටයම් කරනවා වගේ මේ කය ඇසුරු කරගත්ත විඥානය මගින් මේ කය කොහොමද සකස් කරන්නේ කියන එක පිළිබඳව එයා තීරණය කරනවා. එතකොට එතන පහළ වෙන ඒ නාම ධර්මතාවයන්ට අනුරූපව ඒ රූපේ වෙනස් වීමට ලක් වෙනවා. එතකොට අන්න අපිට හම්බ වෙනවා විඥානය නිසා නාම රූපය වෙනස් වෙනවා. ඒ වගේම නාම රූප දෙක වෙනස් වෙනකොට විඥානයත් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මේ අතරතුර තියෙන වෙනස් වෙනස් යන ස්වභාවයක් හිතින් හිතට හිතින් හිතට නාම නාම රූප ධර්මයන් නිසා විඥානයත් විඥානේ නාම රූපයට කියන මේ ආකාරයෙන් ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඒකට මේ ක්ෂණික වශයෙන් සිද්ධ වෙන මේ સિદ્ધාන්තයේ තුල සත්ව පුද්ගල භාවයක් නැහැ. මේ කය අසුරු කරගත්ත මේ විඥානයේ නාම රූප ප්‍රත්‍යය සිටින්නක් මිසක එක පුද්ගලයෙක් නිසා පුද්ගලයෙක්ගේ ජීවත් වීමක් කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. නාම රූපේ වෙනස් වෙනකොට විඥානන ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. නාම රූප වෙනස් වෙනකොට විඥානන ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් කාය ප්‍රසාද රූප උපදවන්නේ නැතුව ගියොත් එහෙම ඊට අනුරූප නාමයන්ගේ පැවැත්මකුත් නැහැ ඊට අනුරූප නාමයන්ගේ පැවැත්මක් නැති වුණොත් එහෙම මොනවා ස්පර්ශ වුණත් ඒ ස්පර්ශය පිළිබඳ විචාරණයක් කරනවා කියන දේ सिद्ध කරන්නේ නැහැ. එතකොට මේ නාම රූපය කියන දේ උපකාරයි ඒ කය අසුරු කරගත්ත කාය ප්‍රසාදය කියන දෙයට ගැටෙන දේවල් ප්‍රකට කරලා විචාරණයට ගෙනල්ලා දෙන්න. එතකොට මේ කෙනෙකුගේ ඇඟකට තව දෙයක් ස්පර්ශ වුණා නෙමෙයි මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වුණා. හේතුඵල ධමක පැවැත්මක් තියෙන හේතුඵල ධමක පැවැත්මක් තියෙන තැනක අපි හැමදාම මේක පුද්ගල භාවයෙන් අසුරු කරනවා පුද්ගල භාවයෙන් අල්ල ගන්නවා අන්න එතන තමයි අපි කරන ලොකුම වරද තියෙන්නේ මේක පුද්ගල භාවයෙන් අසුරු කරන තැන යථාර්ථය නොදන්නා කම නිසා අපි නැවත නැවත නැවත නැවතත් මේක පුද්ගල භාවය කියන දේෙන් අරමුණු කරමින් දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒකට මේ හේතුඵල ධහමක් දකින්න නැති නිසා තමයි මෙතන අනිත්‍ය ලක්ෂණය අපිට දකින්නට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසා අපිට පෙන්නවා මේ විඥානයයි කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. විඥානන ස්වභාවය කියන තැනින් අල්ලගන්න. දැන් අද ඔබ කොතෙක් දේවල් විඥානනය කළත් වේදනා සංඥාදී ධර්මයෝ විඥානනය කළත් අපිට විඥානය කියන දේ ප්‍රකට නැහැ. අපිට ප්‍රකට වෙලා තියෙන්නේ බාහිර තියෙන වස්තු සම්පත් පිළිබඳව. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්ම පිළිබඳව තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ ලෝකයේ තුල මේ මේ දේවල් පවතිනවා කියලා ගත්ත කම. ඒකට ලෝකයේ තුල මේ ධර්ම පවතිනවා කියලා අපි හිතාගෙන ඉන්න කම ඒක විඥානනයේ ලක්ෂණය තේරුම් ගැනීම නෙමෙයි නිමිති විදිහට අපි ලෝකයේ අසුරු කිරීම. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට सिद्ध කරන දේ තමයි ලෝකේ ජීවත් වෙනකොට අපි නිමිති ටික බාහිර ලෝකෙන් කියලා තියෙනවා. නිමිති ටික කියලා කියන්නේ මේ නාම රූප සහ විඥාන කියන මේ ධර්මයන්ගෙන් නිසා එකතු නිසා ඇතිවෙන නැතිනම් මේ ප්‍රතිඵලය මේ එකිනෙකට ප්‍රතිවීම නිසා ගොඩනැගෙන දේවල් අපි බාහිර බාහිරයට පවරා දීම සිද්ධ කරන හැම වෙලාවකදී දැන් දැනගන්නෙම කිව්වොත් මේ වටාපත තමයි දැනගන්නෙම එතකොට වටාපත කියලා දැනගන්නකොට අපිට වටාපත එළියේ පවතින දෙයක් හැටියට තමයි දැනගන්නේ අපි දැනගන්නේම රූපය පිළිබඳව. එතකොට අපිට රූපේ බාහිර පවතින දෙයක් හැටියට ප්‍රකට වෙනවා. අපි දැනගන්නේ ඇහැ පිළිබඳව එළියේ තියෙන. එතකොට අපිට එළියේ ඒක පිහිටිය තේතා සිටින දෙයක් බවට අපිට නැවත නැවත ඇසුරු වෙනවා. ඉතින් පින්නතුනේ මෙන්න මේක ඊටාම සංකීර්ණ සහ භයානක තත්ත්වයක් නේ. අපි නිමිති ඉතුරු කරලා තියෙනවා ලෝකෙ තුල. අපිට හේතුඵල ධමයක් නෙමෙයි පෙන්නලා තියෙන්නේ. අපි නිමිති ලෝකයක් තුල ජීවත් වෙන. ඒක ඇතුලේ අපිට විඥානනය කියන දේ ප්‍රකට වෙලා නැහැ. විඥානනය ප්‍රකට ප්‍රකට කරගන්න අවශ්‍ය කෙනෙකුට තමයි ඉති විඥානං කියලා කියන්නේ. අනිත්‍ය සංඥාවක් විදිහට මේක පාවිච්චි කරනවා නම් භාවිත කරනවා නම් යම් කෙනෙක් එයා ඉස්සෙල්ලම දැනගත යුතු දේ තමයි ඉති විඥානං. මේක විඥානය. එතකොට විඥානය පිළිබඳව දැනගන්නකොට එයාට විඥානය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ බාහිර පවතින වස්තු අනුරූපව ගිය සිතකින් නෙමෙයි. වස්තු අනුරූපව ගිය සිතකින් නෙමෙයි කියලා කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් අපිට ලෝකේ තියෙනවා කියලානේ හම්බ වෙන්නේ. හැබැයි මේ හම්බ වෙන කිසිම දෙයක් යථාර්ථය නෙමෙයිනේ. අපි දැනගන්න දේවල්. එතකොට විඥානනය කරන්නේ කවදාවත් එළියේ තියෙන සතර මහා ධාතුව නෙමෙයි. අපි විඥානනය කරන්නේ හැම වෙලාවකදීම සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් අපිට අරමුණු වෙන විදිහනේ අපි විඥානනය කරන්නේ. කියන්නේ වේදනා සංඥාදී ධර්ම තමයි අපි දැනගන්නේ. එතකොට වේදනා සංඥාදී ධර්ම පිළිබඳව දැනගන්නකොට අපි කියන එකෙන් රූපය දැනගන්නවා කියලා. කෙලින්ම හිතට ගිහි හිතට ගිහිල්ලා කෙලින්ම එළියේ තියෙන රූපෙට යන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ. ඇහැට ආවනම් ඇහැට ආපු වර්ණ සටහන ඇහැට ස්පර්ශ වුණාට පස්සේ ඒ ස්පර්ශය නිසා ඇතිවෙච්ච ධර්මතා ටික තමයි හිතට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශුනේ යම් විදිහකටද ඒ විදිහට තමයි ඒක පෙනිලා තියෙන්නේ. ඒ පේන දේ කවදාවත් යථාර්ථය නෙමෙයිනේ. දැන් මේ වටාපත කියලා මේ පේන දේ රූපයක් විදිහට මේක යථාර්ථය නෙමෙයි. මේ කියන කාරණාව බොහොම ඔබ නුවණින් සම්මර්ෂණය කළ යුතු කාරණාවක්. දැන් අපි කියනවා මේ වටාපොත මේ වර්ණයන්ගෙන් මේ හැඩයන්ගෙන් යුක්ත දෙයක් කියලා අපි වටාපොත දිහා බලාගෙන අපිට වටාපොත පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ ඇත්තෙන්ම දැකලා තියෙන්නේ වටාපොත වූ රූපයද ඔබ දැනගෙන තියෙන්නේ. එළියේ තියෙන රූපයද ඔබ ඒ වටාපොත කියලා දැනගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ හේතු ටික නිසා සකස් වෙන ධර්මයක් පිළිබඳව ඇති කරගත්ත දැනුමක් ඔබ බාහිරයට පතිත කරලාද ඔය තියෙන්නේ කියන එක ගැන ඔබට ටිකක් විශ්ලේෂණය කරලා බලන්න වෙනවා. එතකොට අපිට පේනවා විඥානනය කියන දේ හැම වෙලාවකදීම ඇති වෙන්නේ දැනගැනීම කියන දේ හැම වෙලාවකදීම ඇති වෙන්නේ රූපය අසුරු කරගෙන නෙමෙයි. දැනගැනීම කියන දේ හැම වෙලාවකදීම පවතින්නේ නාම රූප කියන මේ ප්‍රත්‍ය දෙකේ දෙකම උපකාර කරගෙන නාමයක් රූපයක් කියන මේ ධර්මතා දෙකම උපකාර කරගෙන මේ කතා කරන්නේ කාම ධාතුවට සාපේක්ෂව ඒ කියන්නේ කාමාවචර ලෝකෙට කාම ලෝකයට අදාළව තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට අපි මේක විශ්ලේෂණය කරගන්නකොට පින්නතුනේ අපිට පේනවා නාම රූප ධර්ම නිසා විඥානය සකස් වෙනවා කියලා කියනකොට එතන තියෙන මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය මත අපිට විඥාණය කියන දේ වෙනස්ව දකින්න පුළුවන්කම තියෙනවා පළවෙනිම දේ හැටියට විඥාණය. ඒ විඥාණය රූපාදී ධර්මයන්ගේ ද්‍රව්‍යමය දේවල් වලින් වෙනස්ව දැනගන්න දෙයක් හැටියට ප්‍රකට කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. දැනගන්න දෙයක් හැටියට කියලා කියන්නේ දැන් අපි දැනගන්නේ එළියේ තියෙන රූපය නෙමෙයි අපි මේ වේදනා සංඥාදී ධර්මතා දෙකකුයි දැනගන්නේ කියලා ඔබට දැනගැනීම කියන පැත්තට නුවණ තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එළියට යන්නේ නැතුව ඔබට මේ තමන්ගේ හිත පැත්තෙන් මේකට නුවණ තියාගන්න පුළුවන්කම තියෙනවා. වර්ධව ගන්න එපා මේ කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි. බාහිර ඇස් රූපයක් ඇසක් නිසා හටගන්න තැනක තියෙන යථාර්ථය පිළිබඳව මේ කතා කරන්නේ. අපි දැනගෙන තියෙන්නේ රූපේ දකින්නවා කියලා කිව්වට අපි දකින්නවා කියලා ව්‍යවහාර කරලා තියෙන්නේ කවදාවත් ඔය එළියේ තියෙන වතාවත නෙමෙයි. ඇහැට ආපු වර්ණ සතහන පිළිබඳව තමයි අපිට දැනගන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ. එතකොට ඇහැට ආපු වර්ණ සතහන ප්‍රසාදයේ පෙන්වන විදිහට තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ප්‍රසාද වෙනස් වුණොත් පේන විදිහ වෙනස් වෙලා තියෙනවා. ප්‍රසාදය ඇද වුණොත් පේන විදිහ ඇද වෙලා තියෙනවා. ප්‍රසාදය වෙනස් වුණොත් වර්ණ ගෝචර කරගන්න ක්‍රමයේ පේන වර්ණ වෙනස් වෙලා තියෙනවා. ලෝකේ වර්ණන්දතාවය කියලා එකක් තියෙන නිසා තමයි. ඒ වගේම තිරසංගත සතෙකුට ලෝකේ පේන වෙනස් විදිහකට දෙවියෙකුට ලෝකේ පේන වෙනස් විදිහකට අපිට ලෝකේ පේන තවත් විදිහකට කාට පේන පෙනීමද හරිම පෙනීම කියලා හුවත් අපිට ඒක කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද රූපයේ තියෙන යථාර්ථය කවදාවත් අපිට ගිහිල්ලා දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ දකින්න පුළුවන්කම තියෙන්නේ ප්‍රසාදය පෙන්වා දෙන විදිහට තමයි ප්‍රසාදයට රූප පතිත වෙන්නේ. දැන් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා මූණ බලනවා වගේ දෙයක් නෙමෙයි කතා කරන්නේ. කණ්ණාඩි පහයක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මූණ දකින්න පුළුවන්කම තියෙනවා. එක කණ්ණාඩියකින් ඕගොල්ලෝ බලනකොට ටිකක් දිගටි, තව කණ්ණාඩියකින් බලනකොට ටිකක් පළල්වට පේනවා. එක එක කණ්ණාඩියෙන් කණ්ණාඩි වලින් එක එක රූප ඔයගොල්ලොන්ට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් කියන්න පුළුවන්ද කොයි කණ්ණාඩියේ තියෙන රූපෙද හරිම රූපේ කියලා? කවදාවත් කොයි කණ්ණාඩියේ තියෙන රූපෙද හරිම රූපේ කියලා ඔබට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද දර්පණය වෙනස් වෙනකොට ඔබට පේන විදිය වෙනස් වෙලා තියෙනවා. අනේ දර්පණය වෙනස් වෙනකොට පේන විදිය වෙනස් වුණා වගේ තමයි පින්නතුනේ විඥාණය හැම වෙලාවකදීම විචාරණ කෘත්‍ය කළාට ඒකට විතරක් පුළුවන්කම තිබෙන්නේ නැහැ රූපයේ තියෙන යථාර්ථය ඒ විදිහටම ඇහෙන් දකින්න පුළුවන්කම තිබෙන්නේ නැහැ ප්‍රසාදයේ පෙන්වලා දෙන්නේ යම් පමණකටද ඒ පමණකට විතරයි යාට දැනගන්න පුළුවන්කම තිබුණේ එහෙනම් එතන ප්‍රධාන වුණා ප්‍රසාදයේ කෘත්‍ය. කියන්නේ ඇස කියන තැන තියෙන චක්කු ප්‍රසාදයේ ඇසෙහි තියෙන උපවක් භවයේ තියෙන කෘත්‍ය. ඒකට ආපු ඊට පතිත වුණ වර්ණ සතහන විතරයි දැනගන්න පුළුවන්කම තිබුණේ. එතකොට ඒකට කියනවා රූපය ආපාතාගම වුණා කියලා. කියන්නේ රූපය ඇහැට ආව පතිත වුණා කියලා කියනවා. ආපාතහගම වූ රූපේ ප්‍රසාදයට අනුව තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඇස, රූප සහ එතන හිත කියන මේ කාරණා ත්‍රිත්වයක එකතුවක් තමයි අද අපිට පෙනීම කියලා අපි ඇති කරගන්න දේ විදිහට තියෙන්නේ. අන්න ඕක තුළ තමයි පින්නතුනේ අපිට වේදනා සංඥා කියලා දෙයක් ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් හිතෙන් මේක අරමුණු කරගත්තට පස්සේ තමයි හිතෙන් මේ දේ ගෝචර කරගත්තට පස්සේ තමයි ඒ හිතේ තියෙන ලක්ෂණ ටික අරගෙන ඊළඟට තව සිතක් උපදින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ඒකේ තියෙන වේදනා සංඥා කියන ගති ලක්ෂණ ටික අරගෙන තමයි විචාරණය කරන්නේ දැනගන්නේ. එතකොට මනසින් විතර්ක කළා අපි යමක් දැනගන්නවා නම් පින තුනේක ඒ ඒ දැනගත්ත දෙයක්. ඒ දැනගත්තේ රූපයයි කියනවා නම් අපි රූපෙට ඇඟිල්ල දික් කරනවා නම් ඒක වැරදි. ඒ දැනගත්තේ ඇහැයි කියලා අපි ඇහැ පැත්තට ඇඟිල්ල දික් කරනවා නම් නැතිනම් ඔය තියෙන ඇසටයි ඒක ආවේ කියලා අපි පෙන්වලා දෙනවා නම් ඒක වැරදි. එහෙම නැතිනම් හිතටයි ආවේ කියලා පෙන්වලා දෙනවා නම් ඒකත් වැරදි. ඒ මේ මේ හේතු තුනක එකතුවක් උනේ නැත්තම් මේක පේන්නේ නැහැ. එතකොට දැන් අපිට විඥාණය විතරක් වෙන් වෙනකොට අපිට දකින්න වෙනවා විඥානන ප්‍රත්‍ය කියනකොට ඒක කවදාවත් බාහිර ලෝකයට නොපවරන. ඒක තමයි කියන්නේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ ටික ප්‍රකට වෙලා තියෙන්නට ඕන උදේවැය බලන්න උනන් කෙනෙකුට. ස්කන්ධ කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව ස්කන්ධයන්ගේ උදේවැය දකින්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. මේ ශාලා ඇති වෙනවා මේ ශාලා නැති වෙනවා. මේ ලෝකේ හට ගන්නවා මේ ලෝකේ නැති වෙනවා. මේ වතාපත හට ගන්නවා මේ ලෝකේ වතාපත නැති වෙලා යනවා. මේ ඉන්න මම උපදිනවා අපහු මම මැරිලා යනවා. මේ දේවල් ටික බැලුවා කියලා ස්කන්ධයන්ගේ උදේවැය පේනවා කියන්නේ නෑ. ඇයි ලෝකෙ තුල නිමිති නානත්වයක් තියෙනවා. ඒ වගේ විඥානය ප්‍රකට කරගන්නට යනකොට විඥානය බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වලට පතිත කරලා ඒ දේවල් වල අපි නානත්වයක් ගොඩනගාගෙන තියනවා නම් පින්නතුනේ නානත්වයේ ගොඩනගාගත්ත කිසිම තැනක අපිට පුළුවන් කමක් නැහැ නිදීම කියන දේ උරුම කරගන්න. ඒකට හේතුව තමයි එතන විඥානයේ ස්වභාවය, විඥානයේ ලක්ෂණය අපිට ප්‍රකට වෙලා නැහැ. අපි හැම වෙලාවකදීම පිහිටා තියනවා අර රූප ශබ්ද ආදී ධර්මයන් බාහිර පවස්නා බවට. එනිසා යම් කෙනෙකුට උදේවැය සම්මර්ෂණයක් කරන්නට අවශ්‍ය නම් ඒ කෙනාට ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්නට වෙනවා ඉති විඥානං කියන දේ. මේක තමයි විඥානය කියලා කියන්නේ කියන එක. විඥානයේ විඥානන ලක්ෂණය ඇසුරෙන් විඥානයේ තේරුම් ගත්ත කෙනෙකුට ඊට පස්සේ බලන්න පුළුවන් කොහොමද එහෙනම් මේ දැනගත්තකම ඇති උනේ කියලා. එතකොට එයාට තමයි පේන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙන්නේ කියලා. රූපය ඒ පැත්තෙන් උපකාර කරනවා ඒ අසුරු කරගත් අනෙක් නාම ධර්මතා ටික වේදනා සංඥාදී නාම ධර්මතා ටික උපකාර කරනවා විචාරණය කියන දේ සකස් කරගන්න. ඔන්න අපිට මේක සම්පූර්ණ දකින්න පුළුවන්කම තියෙන විඥානය කියන එක අහේතුකව අප්‍රත්‍යව නිකම්ම ආකස්මිකව හටගත්ත දෙයක් නෙමෙයි. විඥානය කියන දේ හටගත්තේ කොහොමද? මේ වගේ නාම රූප ප්‍රත්‍ය සමவாயයක් නිසා. ඇසට රූපේ පතිත වුණා කියපු පුරේජාතව හට වුණ සිදුවීමක් තිබුණා. ඇහැට වර්ණ සටහනක්පත් වුණා කියන එක. ඒ වගේම ඊට පසුව එතරට හිත යොමු වුණා කියන එක සිද්ධ වුණා. එතකොට පස්සේ ඒ හිතේ තිබුණ නාම ධර්මතා ටික එක එකට සහජාත ධර්මයන් හැටියටයි තිබුණේ. එකට ඉපදුණු ධර්ම හැටියට. එතකොට මෙන්න මේ නාම ධර්මතා ටිකත් අර රූපයේ සිද්ධ වුණ ස්පර්ශයත් කියන මේ ටික උපකාර වුණා මේ සිතේ පැවැත්මට. විඥානය කියන දේ හට ගන්න නැත්නම් විඥානය කියන දේ පැවැත්මට මේක උපකාර වෙනවා. ඒ නිසා තමයි නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. ඊට පස්සේ ওই රූපේ දැකලා අපි මහ වටාපත් කියලා මේ මිනිස්සු කියලා නිමිති වශයෙන් මේක අසුරු කරන්න කලින් ඒ චක්කු විඥාන සිත කියන මොහොතේදීත් මේක නැති වෙලා ගියත් නැවත නැවතත් අර ඇහැට රූපේ ගැටුර නිසා ඒ වගේ මේ නාම ධර්මතා ටිකත් අසුරු කරගෙන නැවත නැවතත් චිත්ත සම්පතීන් පහළ වෙනවා. පිටුතුනේ මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ලෝකය සකස් වෙන ආකාරය. එතකොට අපිට ඉති විඥානස්ස සමුදයෝ කියලා දකිනකොට මේක තමයි විඥානයේ හට ගැනීම කියලා දකිනකොට අපිට දකින්න වෙනවා හුදු විඥාන මාත්‍රයක පහළවීමක් කියන දේෙන් ඔබට ගිහිල්ලා මෙන්න මේ විදිහට රූපයේ තියෙන පටික සම්පස්සයත් නාම ධර්මයන්ගේ තියෙන අධිවචන සම්පස්සයත් කියන මේ මේ ටික නිසා ප්‍රකට වෙන දෙයක් තමයි මේ විඥානය කියලා කියන්නේ. මේ ටික ඇති කල්හි ඇති වෙන දෙයක්. ඒ මේ ටික සිද්ධ වෙනකොට තියෙන දෙයක් තමයි විඥානය කියලා කියන්නේ. මේ ටිකෙන් පරිබාහිරව විඥානය පනවන්න පුළුවන් කමක් නැහැ. යම් තැනක නාම රූප ධර්මයන්ගේ පැනවීමක් නැතිනම් ඒ කිසිම තැනක විඥානයේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම තමයි අනිත් පැත්තට විඥානයේ පැනවීම යම් තැනක කරන්න බෑ නම් එතන නාම පිළිබඳව දැන ගැනීමක්වත් රූප පිළිබඳව දැන ගැනීමක්වත් නැති නිසා එබඳු තැනක නාම රූප ධර්ම තියෙනවා යයි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට ඒ කාරණාව ඊටම වැදගත් දෙයක්. ඒක ඔබ බොහොම තරයේ සිහි තබා ගත යුතු දෙයක්. යම් තැනක විඥාන නාම රූප කියන ධර්මතා දෙක පණවන්න පුළුවන් කමක් නැත්තේ නැතිනම් නාම රූපය කියන දේ පණවන්න පුළුවන් කමක් නැත්තේ නැතිනම් එතන විඥානයේ පැවැත්මක් නැත්තේ නෑ. යම් වෙලාවක නාම රූපය අසුර කරගෙන විඥානය පවතින් නැත්නම් එතන නාම රූපයන්ගේ පැවැත්මකුත් නැහැ. නාම රූප නැතුව විඥානයවත් විඥානය නැතිව නාම රූපවත් පවතිනවා කියන එක මේ මට්ටමේදී කොයිම විදිහකින්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක බොහොම වැදගත් සහ දැඩිව මතක තබාගත යුතු දෙයක්. මොකද ඒක ඉස්සරහට අපිට අවශ්‍ය වෙන ප්‍රධාන સિદ્ધාන්තයක්. නාම රූපය කියන දේ නැතිව විඥානය හටගන්නේ නැහැ. විඥානය නැතිව නාම රූප ධර්ම ඇත්තේ නැහැ. නාම රූප ධර්මයන් දැනගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැනගන්න බෑ නම් ඒක තියනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ කියන මේ සිදුවීම පිළිබඳව. එතකොට පින්නතුනේ දැන් මේ නාම රූපය නිසා විඥානය සකස් වෙනවා කියනකොට ඉතින් විඥානස්ස සමුදයෝ කියනකොට මේ නාම රූප ප්‍රත්‍ය නිසා විඥානය හටගන්නවා කියලා කියන්නේ. ඒ වගේම ඉති විඥානස්ස අත්ංගමෝ කියනකොට මේ විඥානයේ අත්ංගමයයි කියනකොට අපිට දකින්න වෙනවා නාම රූපයේ Nirodhayen විඥානය නිරුද්ධ වෙනවා. නාම රූපයේ Nirodhaye Nirodhayen විඥානය නිරුද්ධ වෙනවා. කොහොමද නාම රූපයේ Nirodhayen විඥානය නිරුද්ධ වෙන්නේ? යම් තැනක යම් විදිහකින් නාම රූප ධර්මයන්ගෙන් එකක් හෝ හටගෙන නැතුව යයි නම් නැතිව ගිය කල්හි අනිත් ධර්මතා ටිකේ පැවැත්ම ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. අනිත් ධර්මතා ටිකේ පැවැත්ම ගැන කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් නාම රූප කියන එක විඥාණයට උපකාර වෙලා නම් රූපය නැත්තම් එතන විඥාණය පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට එතන නාම ධර්මතා ටික නැත්තම් හේද විඥානය පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. විඥානය නැත්තම් නාම රූප ධර්මතා ටික පනවන්න පුළුවන් කමකුත් නෑ. එතකොට අපිට පේනවා මේ ධර්මතා මොහොතකට ආයශය ඇති කල්හි පැවත නැති වෙලා යන ධර්ම කියලා. එතකොට හේතු නිසා සකස් වෙච්ච මේ දේවල් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් පින්නතුනේ හැම තැනකදීම අපිට දකින්නට වෙනවා මේ තියෙන අනිත්‍ය ලක්ෂණය කියන එක. අන්න අපිට අනිත්‍ය ලක්ෂණය හම්බුන මොකන්ද? හේතු නිසා හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. මේ ටික මේ ප්‍රත්‍ය ටික මේ විදිහට සිද්ධ වෙනකොට අපිට විඥානය කියලා දෙයක් පණවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ප්‍රත්‍ය ටිකේ විදිහට පණවන්න ලැබුණ නැති වුණොත් ඒ විඥානය පණවන්න පුළුවන්කම නෑ. රළු විදිහට ගත්තොත් ඇහැට වර්ණ රූපයක පැමිණීමක් නැත්නම් වර්ණ රූපය ආවත් ඇහැට ගෝචර කරගන්න බව කරන්න පුළුවන් කමක් නැත්නම් එතන පේනවයි කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. පෙනීම කියලා දෙයක් विद्यमान වෙන්නේ නැහැ. ඒ වගේම එතන හිත යෙදෙන්නේ නැතුව ඇහැට වර්ණ රූපේ එනවා, ගැටෙනවා, පතිත වෙනවා. හරියට කණ්ණාඩියකට බාහිර තියෙන ඡායාවක් උපවත් බවක් පතිත වෙනවා වගේ ඇහැට වර්ණ රූපයක් පතිත වෙනවා. වර්ණ රූපයක් පතිත වුණාට එතන විඥානය කියන දේ පැවැත්මක් ඇසිද්ධ වෙන්නේ නැහැ. ඒක විචාරණ කෘත්‍යයක් ඇත්තේ නැහැ. එතන දැනගන්න බවක් නැහැ. දැනගන්න බවක් නැති වෙනකොට අපිට පුළුවන් කමක් නැහැ. අර කණ්ණාඩියට වැටිච්ච ඡායාව කණ්ණාඩිය පැත්තෙන් දැනගන්න කෙනෙක් දෙයක් පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා පේනවා වගේ. ඒ සිද්ධියම සිද්ධ වෙන්නේ විඥානන කෘත්‍යයක් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. එතන හිත යෙදෙන්නේ නැතු. ඒකට එතන එහෙනම් හිතේ යෙදීමක් අවශ්‍යයි. ඒකට අපිට පේනවා මෙතනදී අවශ්‍ය වෙනවා පටිගය සහ අදිවචනය කියන මේ දෙකම නාමයන්ගේ ස්පර්ශයත් නාමයන්ගේ සංයෝජනයත් සංයෝජනය කියලා කියන්නේ මෙතන යෙදීම් කියන අර්ථයෙන් ඒකට රූප ධර්මයන්ගේ සංයෝජනයත් යෙදීමක් කියන මෙන්න මේ කාරණා දෙකම මෙතනට අවශ්‍ය වෙනවා ඒකට මෙන්න මේ ටික තියෙන තැනක තමයි විඥානය තියෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ටික නැත්තම් විඥානයේ පැවැත්මක් නෑ. එතකොට අපිට පේනවා මේ ටික ඇතිකල්ලි හටගත්ත මේ ධර්මතා ටික නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට මේ ටික Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්න පුළුවන් කමක් නෑ මේ ධර්මයන්ගේ ආයුෂන්තතිය අතීතක් විතරයි මේ ධර්ම පවතින්නේ. ඒක මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා උන්ට ඒක ඔහුට ඒක හොඳින් සම්මර්ෂණය කරමින් බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිකම්ම කෙනෙක් නෙමෙයි මේ සම්මර්ෂණය කරන්නේ. කවුද මේ සම්මර්ෂණය කරන්නේ? ඉති විඥානං මේ විඥානයයි කියලා හඳුනාගත්ත කෙනා තමයි විඥානයේ සකස් වීම සඳහා ඇති වුණ හේතු සම්මර්ෂණය කළේ. එතකොට ඉති විඥානස්ස සමුදය ඉති විඥානස්ස අත්ංගමෝ කියලා ඔහු එකේ හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි හට ගැනීම, මේක තමයි වැයවීම කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේක දකින්න පුළුවන් නම් පින්නතුනේ මේ විඥානය පිළිබඳව අපිට පුළුවන් අනිත්‍ය සංඥාවෙන් දකිනින් වාසය කරන්නට. එතකොට අපි අනිකුත් ස්කන්ධ පිළිබඳව කතා කළා වගේම මෙතන පුළුවන්කම තියෙනවා අවිද්‍යාවෙන් හටගත්තේ, කර්මයෙන්, තණ්හාවෙන් හටගත්තේ, නාම රූපයෙන් හටගත්තේ අවිද්‍යාව නැති වෙනකොට කර්මය නැති වෙනකොට තණ්හාව නැති වෙනකොට නාම රූප ධර්ම නැති වෙනකොට මේ විඥානය නැති වෙලා යනවා කියලා මේ පිළිබඳව හේතු සම්මර්ෂණය කරන පැත්තකුත් අපිට වෙනම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ දේවල් ටික නිසානේ අපි රූපය හටගත්ත කියලා කිව්වේ. ඒකට මෙතනදී ආහාර කියනකොට අපි මෙතනදී විඥාණයට කතා කරන්නේ මොකක් කියලාද? නාම රූප කියලා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා නාම රූප ප්‍රත්‍යයෙන් සකස් වූ විඥාණය අවිද්‍යා නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් ඒ වගේම නාම රූප නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. අපි අර අනික් ස්කන්ධ ගැන කතා කළා වගේ මෙතකොට ඔබට මෙතන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට සිද්ධ වෙනවා. කොහොමද අවිද්‍යා නිරෝධය කියලා කියන්නේ? අවිද්‍යාවෙන් හටගත්ත කියලා කියන්නේ කොහොමද? ඒකට පුරාණ හේතු තුනක් විදිහට අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ටික නිසා තමයි විඥානයක් බෞද්ධසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්තේ. එතන නාම රූපය අසුරු කරගෙන තමයි විඥානයේ පැවැත්ම එතකොට සිද්ධ වෙන්නේ. මේ විදිහට අතීත හේතු ටිකත් වර්තමානයේ තියෙන දේ උපකාර වුණා විඥානයේ පැවැත්ම කියලා දෙන්න. ඒ වගේම දැන් අපි කතා කරනවානේ එතකොට අවිද්‍යාව නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා කියලා. එතකොට කොහොමද වෙන්නේ? අපිට බෑනේ අවිද්‍යාව නිරෝධේ විඥානය නිරුද්ධ කරන්න දැන් අතීත අවිද්‍යාව විතරක් නම් මේ කතා කරන්නේ. නෑ අපි සිද්ධ කරන වර්තමාන අවිද්‍යා කර්ම සංහා කියන ටික පවත්නවා. ඒ පවත්න්නේ විඥානත් හිතියක් සකස් කරනවා. විඥාණයට නාම රූපය අසුරු කරගෙන ඕනෑතරම් කාලයක් ජීවත් වෙන්නට අවකාශය අපි සලසා දීලා තියෙනවා. එනිසා අපිට විඥානත් හිතියක් කියලා කියන්නේ විඥානයේ පැවැත්මට ඉඩ කඩක් අපි වෙන් කරලා තියෙනවා. බාහිර ලෝකයේ පැවැත්මවල් පිළිබඳව බාහිර ලෝකේ තියනවා කියලා ගත්ත සංකල්පනා පිළිබඳව ඒක රූප වශයෙන් වෙන්නට පුළුවන් වේදනා වශයෙන් වෙන්නට පුළුවන් හැඳිනීම් වශයෙන් වෙන්නට පුළුවන් හිතේ වශයෙන් වෙන්නට පුළුවන් මේ ඕනෑම දෙයක් වශයෙන් දැනගැනීමක් විදිහට වෙන්නට පුළුවන් බාහිර ලෝකෙ නිමිති තියෙනවා එතකොට දැකපු අහපු විඳපු දැනගත්ත දේවල් පිළිබඳව අපිට කල්පනා කරන්න පුළුවන්කම තියෙන එක තමයි අපි අද ඇති කරගෙන තියෙන වැරදි විදිහේ මානසික තත්ත්වයක් කියලා කියන්නේ. ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. ඒකට අන්නේ අවිද්‍යාව නිසා තමයි අපිට පුඤ්ඤා පුඤ්ඤා ආනෙජ්ජාදී සංස්කාර ධර්ම රැස් කරන්න පුළුවන්කම තියෙන. තින් කරන්න, පව් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිමිති විදිහට තියෙන නිසා ඔබට බුදුරජාණන් වහන්සේ වූ බුදු රූපයක් එළිය තුල ලැබෙන නිසා ඔබ ගිහිල්ලා මල් පහක් පූජා කරනවා. සතෙක් ඉන්න නිසා ඔබ සතෙක්ව මරන්නට පෙළඹෙනවා. දැන් මේ කර්මය කියන දෙයට හොඳ සහ නරක කියලා අපි කොටස් දෙකකට බෙදුවට මේ හැම දෙයකටම මූලික වෙන පදනමක් තියෙනවා. බාහිර ලෝකයේ පැවැත්ම පිළිබඳව අපිට ඒකට මෙතනදී තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිමිති අනුනිමිති වශයෙන් අපි ලෝකය තුළ විඥානයේ පැවැත්ම කියන දේ තියලා තියෙන නිසා එතන අපිට අවිද්‍යාවේ පැවැත්මක් තියෙනවා. ඒ අවිද්‍යාවේ පැවැත්ම මත පිළිතලා තමයි අපි පුඤ්ඤා පුඤ්ඤාණජ්ජ සංස්කාර සිද්ධ කරන්නේ. ඒ නිසා තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියනකොට අවිජ්ජාප්‍රත්‍ය සංස්කාරයෝ හට ගන්නවා කියනකොට පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිජ්ජාපි සංඛාර පෙන්නන්නේ. හැබැයි මේකෙන් කියන්නේ දැන් පින් කරන්න එපා, පව් කරන්න එපා කියලා එහෙම නෙමෙයි. මේ දෙකම අවිජ්ජාපච්චය සංඛාරා. ඒ නිසා පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා කියලා නෙමෙයි. ඔබට පුළුවන් කමක් නැත්තේ නැහැ. පිනුත් නොකර පවුත් නොකර ඉන්නවා කියන දේ කරන්න. එක්ක ඔබට පුළුවන් පින් නොකර පව් කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබට පුළුවන් පව් නොකොට පින් කරන්න පුළුවන්. පින් කරන ගමන් තව පුළුවන් ලෝකෝත්තර කුසලයක් පැත්තට තමන්ගේ මනස යොමු කරලා හිත দমনය කරගන්න දේ කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් කාම භවයේ තුල ඉන්න ඔබට පුළුවන්කමක් නැහැ. අකුසලයේ පැත්තට නැඹුරු නොවි අකුසල හේතු පැත්තට නැඹුරු නොවි ලෝකයේ අසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද දැන් වෙලාවට කෙනෙක් ප්‍රතිපදාවන් පනවනවා මේ පින් කරන්නටත් එපා සසර දික් වෙනවා කියලා. ඇත්තට මේ පින් කරන්නටත් එපා සසර දික් වෙනවා කියන එක ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා ඇති කරගත්ත වැරදි දැක්මක්. ඒකට හේතුව තමයි මේ සෑම තැනකදීම අවිද්‍යාවෙන් සිද්ධ කරන කෘත්‍ය තියෙනවනේ පින්නතුනේ. මොනවාද අවිද්‍යාවෙන් සිද්ධ කරන්නේ? කර්ම සකස් කිරීම, කර්මාභියෝහණය සිද්ධ කරනවා. කොහොමද අපි අපේ ප්‍රස්තුතයට අදාළව අඳගත්තොත් එහෙම දැන් විඥානයේ තියෙන අත්දැකීම අපිට හැම වෙලාවකදීම ලෝකයේ තුල ප්‍රකට වෙනවා අපිට විඥාණයට ස්ථಿತಿ තියෙනවා විඥාණය පවත්වන්න පුළුවන් තැන් තියෙනවා ඒ නිසා තමයි අපිට හිතන්න පුළුවන් ලෝකයක් තියෙනේ ලෝකය ඇතුලේ දැකපු අහපු විඳපු දැනගත්ත ගොඩක් දේවල් තියෙනවා එතකොට මේ නිමිති ගොඩක ඔබ ගිහිල්ලා අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට නැවත නැවත නැවත නැවත ඔබ සැරිසරනවා පින්නතුනි මෙන්න මේක හරිම භයානක තත්ත්වයක් නේ. එතකොට දැන් හැමතැනකම විඥානය සැරිසරනවා කියලා කියන්නේ ඕනම තැනක් අල්ලගෙන යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු කෙනෙක් කියනවා පින් කරන්නටත් එපා, පව් කරන්නටත් එපා කියලා. අපි හිතමු පින් නොකර ඉන්න පුළුවන්, ලෝභ දේශ මොහ උපදවන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඔබ අතහැර දමන අරමුණක උපේක්ෂා සහගත අරමුණක ලෝකෙ තුල පවතිනවා කියලා ගත්ත එකක අවිද්‍යාව අනුසයෙන් අනුසය වෙනවා. නැතිනම් ඒ උපේක්ෂාව තුළ අවිද්‍යාව තියෙනවා. උපේක්ෂාව තුළ මෝහය තියෙනවා. සැප වේදනාව තුළ අපිට රාගය තියෙනවා. දුක් වේදනාව තුළ පටිඝය තියෙනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ තැන්වල මේ අකුසල ධර්මයන්ගෙන් අසුරු වෙන්න පටන් ගත්තාම අකුසල ධර්ම මේ තැන්වල යෙදෙනකොට අපි අකුසල් ටික විතරක් ඉතුරු කරගෙන තියනවා දිගටම. නමුත් ඒ කිසිම තැනක අපි කුසලයේ කියන දේ පරිභාවිත කිරීමක් කරලා නැහැ. එනිසා කවදාවත් මාර්ගයේදී අපිට පුළුවන් කමක් නැහැ පින්නතුනේ කුසලය නොකොට අකුසලයේ අකුසලයක් නොකොට ඉන්නවා කියන දේ सिद्ध කරන්නට අපිට පුළුවන් කුසල නොකර අකුසල නම් කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තව කෙනෙකුට පුළුවන් අකුසල නොකොට කුසල් කර කර ඉන්න. කුසල් කියන්නේ මේ පින් පුණ්‍ය ධර්මයෙන් ඇතුළත්ව කතා කරන්නේ මෙතනදී. එනිසා අපිට අද ඉන්න මට්ටම පිළිබඳව අපිට නිවැරදිව තේරුම් ගන්නට අවශ්‍යයි. අපි කරන්නේ මොකක්ද සහ කොයි තැන දක්වා කරන දෙයක්ද මේක කියන එක අපි හරියට විශ්ලේෂණය කරගන්නට අවශ්‍යයි. එතනදී තමයි අපිට පේන්නේ මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය අපිට දැක්කොත් අපිට පේනවා ලෝකේ අපි විඥානත් හිතෙන් සකස් කරලා නම් ඒ සෑම තැනකම අපිට රැවටෙන්න තැන් තියෙනවා. රැවටෙන්න තැන් තියෙනකොට ඒ හැම තැනකම අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්න පදනම තියෙනවා. ඒ කියන්නේ විඥානයේ තව තැනකට නාම රූප වශයෙන් නාම රූපයක් වශයෙන් දැස ගන්නට අපි ඉඩ කඩ හදලා දීලා තියෙනවා සකස් කරලා තියෙනවා හේතුව අපිට කර්ම නිමිති හිස්සලා නැහැ. ඒකට කර්ම නිමිති හිස්සලා නැහැ කියලා කියන්නේ අර අතීත අවිද්‍යාව නිසාම නෙමෙයි. අතීත අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා තමයි වර්තමාන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ කියන දේ සකස් වෙන්න හේතු උනේ. හැබැයි දැන් මෙතන විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය සකස් වෙනකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනකොට මේ හැම තැනකදීම යථාර්ථය නොදන්නාකම නිසා මේ ටික පුද්ගල භවකින් හම්බ වෙනකොට මේ මම ජීවත් වෙනවා කියලා හම්බ වෙනකොට ඒ වගේම විඥානයේ අත්දැකීම රූපයේ පැත්තෙන් හම්බ වෙනකොට විඥානයේ අත්දැකීම වේදනාව පැත්තෙන් සංඥා සංඛාර පැත්තෙන් හම්බ වෙනකොට අන්න එතකොට පුළුවන් කමක් නැහැ පින්නතුනි කිසිම කලක අවිද්‍යාව නැති කරලා නැවත ප්‍රතිසන්දිය නැති වුණා කියන තැනට යන්න. එහෙනම් අද අවිද්‍යාවක් තියෙනවා. අද කර්මයක් තියෙනවා. අද තණ්හාවක් තියෙනවා. ඒ අවිද්‍යා කර්ම තණ්හා ටික හේතුයි අනාගතයේට විඥාණය නාම රූපයක් විදිහට දැස ගැනීම සිද්ධ කරන්නට එහෙම නැතිනම් අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්නට ඒක හේතුවක් වෙනවා. අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්නට හේතුවක් විතරක් නෙමෙයි ප්‍රවෘත්තියක් විදිහට මේ දැන් දැන්ම පුද්ගල භව කියන දේ ඔබට නිර්මාණය කරලා දුක ගෙනල්ලා දෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙලා තියෙනවා මේ අවිද්‍යාව කර්මය තණ්හාව කියන මේ ධර්මතා ටික. ඇයි විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින නිසා. එතකොට දැන් විඥාණය කියන දේ ඔබ මනමින් පිරිසිදු දකිනකොට හටගත් ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඔබ පෙන්වා දෙනකොට ওই විඥාණයට ඇසුරු කරන්න තැනක් ලැබෙන්නේ නැති වෙනකොට ඇසුරු කරන්න තැනක් නොලැබෙන විඥාණය අනිදස්සන විඥාණයයි කියලා කියන එක ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ යම් තැනක පැවැත්මක් පේන්නේ එතකොට අන්න එතන අපිට පණවන්න තැනක් නැහැ. කෙනෙක් පුද්ගලයෙක් දෙයක් වශයෙන් පණවන්න තැනක් ඇත්තේ නැහැ. ඇයි? ඒ විඥානය කියන දෙයට පැවැත්මක් නැති කරලා නාම රූප නිරෝධේ නාම රූප නිරෝධය සිද්ධ කළා කොමක් නිරෝධයෙන්ද අවිද්‍යා සංඛාරාදී ධර්මයන්ගේ නිරෝධය එතකොට ඒක වර්තමාන අවිද්‍යාවේ කරපු නිරෝධයක් වර්තමාන තණ්හාවේ කරපු කර්මයේ කරපු නිරෝධයක් තණ්හාවේ කරපු නිරෝධයක් ඒක වර්තමානයේ අපි සිද්ධ කරපු දෙයක් එතකොට අපිට එතන හොඳින් බලන්න වෙනවා හොඳින් අපිට නුවණින් දකින්න වෙනවා අර මම ඉස්සෙල්ලා කිව්වා බොහොම විශේෂ කාරණාවක් කියලා. කියන්නේ යම් තැනක නාම රූපේ පැවැත්ම නැත්නම් එතන විඥානයේ පණවන්න පුළුවන් කමක් නැහැ. විඥානයේ පැවැත්ම නැත්නම් නාම රූප පණවන්න පුළුවන් කමකුත් නැහැ කියන්නේ. එතකොට මේ විඥාණයට ඇසුරු කරන්න තැනක් නැති වෙනකොට පින්නතුනේ එතන විඥාණය පණවන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම එතන නාම නාම රූප ධර්ම පණවන්න පුළුවන් කමකුත් නැහැ. දැන් විඥාණය කියන්නේ මේක තාම රළු උදාහරණයක්. විඥානය කියන දේ අවකාශය ලෙස දකින්නකෝ. එතකොට විඥානය කියන දේ අවකාශය ලෙස දැක්කහම අවකාශය කියන දේ අවර්ණයි අපිට එතන කිස් බවක් එතන මුකුත්ම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි මේක යම් තැනක වෙනත් දෙයක් විදිහට පිළිති කල්හි වුණ අපිට පේන වස්තුවක් තියෙනවා කියලා. අවකාශ ධාතුව අවරගත්ත වස්තුවක් තියෙනවා කියලා පේනවා. ඔබ ඉදිරිපසින් ඇති වස්තුවක් පේන අවකාශ ධාතුව අවරාගෙන තියෙන නිසා තමයි ඔබට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අන්න ඒ විදිහට මේ විඥානයේ ගමන අවරාගෙන තියෙනකොට අපිට ඒ ධර්මයන්ගේ विद्यමානත්වය තියෙනවා. विद्यමානත්වය කියලා කියන්නේ ඒක පේනවා අපිට තියෙනවා කියලා. ඒ වගේ තමයි පින්නතුනි මේ පිහිටා සිටිනවා කියලා කියන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි අපි මේට කලින් පාවිච්චි කරලා තියෙන ප්‍රක්ෂේපණය කියලා. ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රොජෙක්ෂන් එකක් අපි ප්‍රක්ෂේපණයක් සිද්ධ කරනකොට ප්‍රොජෙක්ට් එකකින් අපි විශ්යකට හෝ තිරයකට හෝ ඒ වර්ණ සටහනක් ගිහිල්ලා පතිත වුණාට පස්සේ තමයි යම් තැනක අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ දකින්න පුළුවන්කම තියෙන පතිත වුණොත් විතරයි. පතිත නොවුන කල්ලි අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. පතිත වුණොත් පේනවා. පතිත නොවුනොත් පේන්නේ නැහැ. ඒක කියන්නේ විඥාණයට ඇසුරු කරන්න දෙයක් ලැබුණොත් ඒක विद्यमान වෙනවා විඥාණයට යම් දෙයක් ඇසුරු කරගන්න නිශ්චිත කරගන්න බැරි වුණොත් ඒක පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් අවිද්‍යා නිරෝධයෙන් කර්ම නිරෝධයෙන් තණ්හා නිරෝධයෙන් මොකද කරන්නේ? කර්ම භවයේ නිරෝධයෙන් මේ ධර්මතා ටික නිරුද්ධ කරලා තියෙනවා. නාම රූපාදී ධර්මය නිරුද්ධ කරලා තියෙනවා. දැන් නාම රූපාදී ධර්මයන්ගේ Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම තුළ ඇසුරු කිරීම සඳහා විඥාණයට පවතින බවට නිමිති වශයෙන් ලෝකෙ තුල ඇසුරු කරන්න දෙයක් ඇත්තේ නැහැ. දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ. එතකොට විඥාණයට ලෝකෙ තුල පවතින දෙයක් විදිහට පණවන්න පුළුවන් කමක් නැති වෙනකොට ඒ සෑම වෙලාවකදීම පින්නතනේ අපි කියන අනිදස්සන විඥාණය කියලා. එතන අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිදර්ශන වශයෙන් දෙන්න ලෝකෙ යමක් හම්බ වෙන්නේ නෑ අපිට. එතකොට ලෝකෙ යමක් දෙන්න අපිට පුළුවන් කමක් නැත්තම් ඒ සෑම තැනකම Nirodhe අසුර වී තිබී යුතුයි. කොහොමද Nirodheද? අවිද්‍යා Nirodhය නිසා සිදුවන නාම රූප Nirodhe කියන කාරණාව. එතකොට අපිට පේනවා මේ Nirodhe පැත්තට අපේ නුවණ දැස ගන්නවා. මෙන්න මේ ධර්මතා ටික නිරුද්ධ වුණොත් මේ විඥානයේ නිරුද්ධ Nirodhe සිද්ධ වෙනවා. මේ ටික හේතු නිසා හටගත්ත බව හේතු නැති වෙනකොට වැය වෙන බව දැකීම තුළ තමයි කෙනෙකුට මේ කාරණාව ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා තමයි යම් කෙනෙකුට මේ අවිද්‍යාව පිළිබඳව මේ විදිහට දුර වෙන ඥාන දර්ශනයක් පවත්වන්නට පුළුවන්කම තියෙනවා නම් අවිද්‍යා නිරෝධය පිළිබඳව යම් කෙනෙකුට මේ විදිහේ දැක්මක් පවතිනවා නම් ඒ දැක්ම තුළ ඔහුට Nirodhe ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ. එතකොට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙනවා. අනිත්‍ය අනුව දකින්නකම කියන එක මේ ලෝකයෙන් මිදෙන්න. කොහොමද? විඥානයේ අනිත්‍යතාවය ඔබට පුළුවන් නම් මනවින් ප්‍රත්‍යක්ෂ කරන්නට විඥානයේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ඔබට පුළුවන් නම් මනවින් සම්මර්ෂණය කරන්නට අන්න ඒ සම්මර්ෂණය කිරීම හොඳටම ප්‍රමාණවත් කෙනෙකුට නිර්වාණ අවබෝධය කරා යන්නට. මොකද තනියම හුදු විඥානයේ විතරක් අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්නට නොහැකි නිසා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිච්ච සංඥා සූත්‍රයේදී අපට දේශනා කරන්නේ යම් කෙනෙක් මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් ඔහු සබ්බං කාමරාගම් පරියාදීති සියලු කාමරාගය දුරු කළා දාන කෙනෙක් සබ්බං රූපරාගම් පරියාදීති සියලු රූපරාගය දුරු කරන කෙනෙක් එවැගේම සබ්බං භවරාගම් පරියාදීති සියලු භවරාගය දුරු කළා දාන කෙනෙක් සබ්බං අවිද්‍යාං පරිහාදීති අවිද්‍යාව දුරු කරලා දාන කෙනෙක් අස්මිමානං සමෝහනති අස්මිමානය කියන දේ සමෝහනණය කරන කෙනෙක් ගලවලා දාන කෙනෙක් කියලා. ඒ මේ ප්‍රත්‍ය සමමාය දකින්න පුළුවන් නම් මේ ප්‍රත්‍යතාවය දකින්න පුළුවන් නම් ඒ කිසිම තැනක පේන්නේ නැහැ. ඒ ධර්මයන් පණවන්න තැනක් පවතින තැනක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට කියනවා අනුපට්ඨිතයි කියලා. කිසිම උපස්ථිතියක් නැහැ. ඒ දේ පවත්වන්නට කිසිම තැනක් ඇත්තේ නෑ. ඒ කිසිම පවත්වන්නට තැනක් නැති තැන දක්වා මේ මාර්ගය කෙනෙකුට දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා අප උත්සාහවත් යුතු තැන තමයි මේ කියන අනිත්‍ය සංඥාව ජීවිතය තුළ ප්‍රගුණ කරන්නට. අපි මේ අනිත්‍ය සංඥාව කියන එක ප්‍රගුණ කළා රූපය ඇසුරු කරගෙන, වේදනාව ඇසුරු කරගෙන, සංඥාව ඇසුරු කරගෙන, සංස්කාරය ඇසුරු කරගෙන, විඥානය ඇසුරු කරගෙන. ඒකට මේ ධර්මයන් අපි මේ බොහොම ප්‍රභේද වශයෙන් වෙන වෙනම වෙන වෙනම කතා කරන්න තියෙනවා. ඔබට පුළුවන් එක එක ස්කන්ධයකට අනුරූපව අනිත් ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව අනිත්‍ය වශයෙන් භාවනාවක් විදිහට සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා මේ ස්කන්ධ පංචකයම අරගෙන ආයතනයකට රූපයක් ගෝචර වෙන තැන පිළිබඳව අරගෙනත් මේ අනිත්‍යතාවය පිළිබඳව සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ අනිත්‍ය සංඥාව කියන එක පින්නතුනේ වඩන ලද්දේ මහත්ඵල මහත් ආනිසංස වෙන දෙයක් ලෝකේ බරසාර බව ඉවත් කරන දෙයක් එනිසා ඔබ নিরතුරුවම අනිත්‍ය සංඥාව කියන දේ භාවිත කළ යුතු වෙනවා එනිසා ඔබ මේ කාරණා ටික පිළිබඳව ඔබේ පූර්ණ අවධානයක් යොමු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා කල්පනා කරගන්න අද දවසේදීත් උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ මේ කුසලය අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයෝ සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන්ව ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පතං එවැගේම ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න උන්ටත් අපි පින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ උතුම් ධර්මලාභය ඔබට සම්ප්‍රේෂණය කරන්නට කටයුතු සම්පාදනය කළ හිරු මාධ්‍යායතනයේ සභාපතිතුමන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් අපි මේ පින් අනුමෝදන් කරනවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සරසාගෙන උතුම් නිවනින් සැනසීම සඳහා මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම දරුවන්